අරුණ මහත්මයා තව ප්‍රශ්න අහලා තියෙනවද? එහෙමයි ස්වාමින්වහන්ස. ඔව්. YouTube එකේ ප්‍රශ්න අහලා තියෙනවා. ඒවයින් මම පළවෙනියෙන්ම අහන්නම් ප්‍රායෝගික ප්‍රශ්න. කමක් නැහැ අනුපිළිවෙලටම අහගෙන ගියත් ගැටලුවක් නැහැ නැත්තම් මම පටිච්ච සමුපාදයේ වේදනාපච්චය තණ්හා වන විට මාන සහ ditthියත් එයට අයත් වේද ඊළඟට අහලා තිනවා ඒ එයාම අලෝභ අද්වේෂ අමෝහ සමග තණ්හාව යෙදී භවය සෑදෙන ආකාරයේ පහදා දෙන්න. අපි පළවෙනි එක කතා කරලා ඉමු. ඒ කියන්නේ වේදනා පත්‍ය තණ්හා කියලා කියනකොට එතන දිට්ඨිය සහ මානයත් යෙදෙනවා. එතකොට වේදනා පත්‍ය තණ්හා කියලා කියන්නේ අර වේදනාව මුල් කොටගෙන තෘෂ්ණාව ජනිත වෙනවා. එතකොට වේදනාව මුල් කොටගෙන තෘෂ්ණාව ජනිත වෙනවා කියන කාරණය ඒ පැහැදිලි කරන්නේ මේ එක සිතක් ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාවලියක් ගැන නෙමෙයි. ඒ වේදනාව ඇති වුණාට පස්සේ දැන් අර සිතෙන් මේ අරමුණ ගන්නවා. ගත්තන් පස්සේ දැන් අපි හිතමු කාය විඥානය කියලා කාය විඥානය පහළ වෙනකොට කාය විඥාණයෙන් අරමුණ හඳුනා ගන්නවා. හඳුනා ගන්නකොට ඒක සුඛ වශයෙන් හරි දුක්ඛ වශයෙන් හරි උපේක්ඛා වශයෙන් හරි තමයි හඳුනාගන්නේ. දැන් ඒතර සුඛ වශයෙන් හඳුනාගත්තා නම් ඒ වේදනා පාදක කොටගෙන ඒතනත්තට තෘෂ්ණා පහළ. ඒතර තෘෂ්ණා පහළ වෙන්නේ ජවන් සිත්වල. ඒතර කාය විඥානේ පහළ වෙලා සම්පටිච්චන, සම්තිරණ, වොත්තපන ඒ ඔක්කොම ටික ගිහිල්ලා මේ මොකද්ද මේ අරමුණ කොහෙන්ද ආවේ මොකද්ද කියලා විමසලා ඊට පස්සේ ඒ අරමුණ ප්‍රියශීලී අරමුණක් මං කැමති අරමුණක් කියලා විනිශ්චය දුන්නට පස්සේ තමයි ජවන් සිත්වල තෘෂ්ණාව ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මානයත් ඒ වගේ මේ එකසිතක ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක් නෙමේ අර වගේ අර ජවන් සිත්වල තමයි ඊට පස්සේ මානයත් ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ දිට්ඨියත් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒවා වෙන වෙන සිත් වලින් තමයි කෙරෙන්නේ. හැබැයි එකම අරමුණක් පදනම් කොටගෙන එකම අරමුණක් ගනිමින් ඔය සියල්ල උපදින්න පුළුවන්. එක හිතේ නෙමේ වෙන වෙන සිත්වල.